අපේ ආනන්ද මහින්කන්ද මහත්තයා සනන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සනන් සභාසී තාම ලස්සන පැහැදිලි කරා අර දුකෙන්නුත් කොහොමද තණ්හාව ඇති වෙන්නේ කියලා මේ සනන් ඇත්තම ඔය දුක සහ සැප කියන එක එකම දේ කියලා ගත්තාම ඊට වඩා කියන්නේ මේ එහෙම ගත්තාම හරිනේ දැන් ඔය දැන් දුක සැප කියලා කියන්නේ දැන් කැමැත්ත අකමැත්ත දැන් එකම දෙයට අපි එක වෙලාවකට කැමති වෙනවා ඊළඟ මොහොතේ අකමැති වෙන්න පුළුවන් එකම දෙයට වුණත් අවස්ථාව අනුව එතකොට දුක ඒක හරි. අපි අපි විතක ප්‍රිය වෙච්ච දේ විතක අපිම අප්‍රිය කරනවා. විතක අපට සුඛ වේදනාවක් ඇති කරපු දේ විතක එයම අපට දුක් වේදනාවක් හැටියට දැනනවා. ඒක හරි. නමුත් වේදනාව වශයෙන් ගත්තහම සුඛ දුක්ඛ උපේක්ඛා කියලා අපට තුන් ආකාරයකින් හඳුනා ගන්න වෙනවා. සුඛ දුක්ඛ කියලා දෙආකාරයකින් ඒක හඳුනා ගන්න වෙනවා. ඊළඟ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියලා පස් ආකාරයකින් හඳුනා ගන්න වෙනවා. එහෙම හඳුනාගත හැකි යම් යම් ගුණාංග එහි තියෙන නිසා තමයි ඒක වෙන්කොට දක්වන්නේ. එහෙම නැත්නම් ඒ ඒ දෙයාකාර වේදනාවම අපට එක් කරුණක් පදනම් කොටගෙන අවස්ථා දෙකකදී මතුවෙන්න පුළුවන්. ඒක හරි. සනස මට මතක් වුණේ දැන් ඔය දැන් අපි හිතමුකෝ ඔන්න සරල රේඛාවක් ඇඳලා මැද්ද බිඳුව තියෙනවා. එක පැත්තක ඍණ තියෙනවා. අනිත් පැත්තේ ධන තියෙනවා. ඒතකොට දැන් ඔය අපේ ඔය මොකක් හරි වෙලා තියෙන සිතුම් පැතුම් ඒක ඍණ පැත්තට එන්න පුළුවන් ධන පැත්තට එන්න පුළුවන් මම කියන්න හදන්නේ මම හරිද කියලා දැනගන්න හදන්නේ ඒ කියන්නේ ඒ ධන ඍණ කියන එක එකම එකම කාර්යයක් ඒක ඒ කියන්නේ දුක සැප කියන එක එකම කාසිය දෙපැත්ත නෙමෙයිද ස්වාමීන් වහන්සේ. අපි එහෙම තේරුම් ගන්නත් පුළුවන් නේද ඒක? ඒ නිසා තමයි වේදනා කියලා ගත්තාම එකක්මයි. <laughs> දෙකක් නෙමෙයි. පස්සපච්චා වේදනා කියලා ගත්තාම ස්පර්ශය නිසා හටගන්න වේදනාව. ඒක ඔබතුමා කියන ඔය සරල රේඛාව වගේ තමයි එකක්. හැබැයි ඒකේ අර රින, දන, මැද ඔහොම කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. ඒතර ඒකම වේදනාවේ එකම වේදනාවේ අවස්ථාවකට වෙන් කරගන්න පුළුවන්.